වගේ ප්‍රෝජන වසන ආකාරයේ සරල දේශනාව පිළිපැදීමට බලාපොරොත්තු වන්නේ සරල වූාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ටයි ඒක නිසා මේ දේශනාව ඕනෑම කෙනෙකුට අදාළ වෙනවා කියන්නේ සෝවාන් වීමට උත්සාහ කරන කෙනාට සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමී වූ කෙනෙකුට සනාගාමී වූ කෙනෙකුට අනු වශයෙන් රහත් වූ කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙනවා ඒ තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඒ සත්‍යස් බෝධිපාශක ධර්මානුලා තමයි අද අප මේ දේශනා ඉදිරිපත් කරන්නේ. එතකොට මේ සම්බන්ධනාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා පහත් වූ කෙනෙකුවත් මේ සත්‍යස් බෝධිපාශක ධර්ම නැවත නැවත වඩන්නටය ප්‍රගුණ කරන්නට ඒක. රහත් වූ කෙනෙකුට වෙන කරන්නට දෙයක් නැහැ. නමුත් ධිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා ඒ කියන්නේ මේ ජීවිතේම සැප විහරණයකින් වාසය කිරීම සඳහා මේ සතර සති සතර සතිපට්ඨාන ධර්මයන් ආදී සම්පූර්ණෝදිපාසික ධර්මයන් නිතර නිතර ප්‍රගුණ කළ යුතු බව බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. අඳුම වශයෙන් රහත් වූ කෙනෙක් පවා. ඒකට අන්නය ගැන කියන්නට දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සබ්බසෝස්පාස්ක ධම්ම විස්තර කරනකොට කරුණු 37ක් දක්වලා තිබෙනවා. සතර ඒවා තුනක් තියෙනවා. සතර සතිපට්ඨාන, සතර සම්මාප්පදාන, සතර ඉද්ධිපාද. පහේ කොටස් දෙකක් තියෙනවා. පංචේන්ද්‍රය, පංච බල. ඊළඟට හතේ කොටසක් සහ අටේ කොටසක් වෙනවා. සත්‍ය බොද්ධංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. බෝධිපාක්ෂික ධම්ම කියන එකෙන් අදහස් කරන්නේ නිවන් ලබා දීමට දියුණු කරගත යුතු නිවන් ලබා දෙන අංග කියන එකයි. නැත්නම් නිවන් ලබා ගැනීමට උපකාර වන අංග කියන එකයි බෝධිපාක්ෂික ධම්ම කියන අදහස. මෙහිදී මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන ඒක විස්තරයක් කරන්න මෙවැනි සුළු කාලයකදී කරන්නේ නැති කමක් නැහැ. සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් ගැනම කොහොම විස්තරයක් කරන්න බෑ මේ හඳුන්වා දීමක් පමණයි අපි මේ කරන්නේ. එතකොට ඒදී පළමුවෙන්ම තියෙන සතර සතිපට්ඨානවත් අපි පළමුවෙන් කතා කරන්නේ සතර ඉද්ධිපාද ධර්මයන් ගැන. ඉද්ධිපාද ධර්ම හතරක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද සහ විමර්ශා ඉද්ධිපාද ඒ කියන්නේ අපි බලාපොරොත්තු වන ඉද්ධිය ලැබීමට උපයෝගී කරගත්තු ප්‍රයෝගී කරගත යුතු පාද වැනි අංග ඉද්ධිපාද කියන්නේ ඒකයි. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ සෝවාන් ඵලයේ වෙන්න පුළුවන් නැත්නම් සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵලයක් වන්නත් පුළුවන් නැත්නම් රූපාවචර ධ්‍යාන රූපාවචර ධ්‍යාන වැනි දෙයක් වන්නත් පුළුවන් අනිමිත් සමාධි වාගේ දෙයක් නැත්නම් අපහිත සමාධි සංයුත් සමාධි වැනි දෙයක් වෙන්නත් පුළුවන් චේතෝ විමුක්තියක් වෙන්නත් පුළුවන් පඤ්ඤා විමුක්තියක් වන්නත් පුළුවන් කවර දෙයක් හරි අපි බලාපොරොත්තු වෙනවා නම් ලබා ගැනීම සඳහා මේක ලබා ගන්නට මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් ඇති කරගත යුතු වෙනවා. ඉතින් මේ ජීවිතයේ යම් කෙනෙක් නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේක ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් ඇති කරගන්නේ නැතුව කිසියෙකුට කිසිම දායක ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්නට බෑ. සංදේ කියන්නේ කැමැත්ත, හිත, සිත් කියන්නේ සිත වීර්යය කියන්නේ වීර්යය සඳහා ගන්න ලබන උත්සාහය, විමර්ශනා කියන්නේ ප්‍රඥාව. දැන් ලෞකික වශයෙන් කතා කරත් අපි හිතමු ළමයෙක් විභාගයක් ගන්න පාස් කරන්නට ඉගෙන ගන්නවා කියලා ඒ ඉගෙන ගන්න ළමයා ටිකක් ඉගෙන ගන්නට හැ විභාගයේ පාස් වෙනකම්ම ඒක අතහරින්න නැතුව දිගටම දිගටම කරගෙන යන්නට ඕනේ. ඒකවල තමයි විභාගයේ පාස් වෙන්නේ. අන්න ඒ වාගේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ලබා ගැනීම සඳහා ගනු ලබන උත්සාහය, ඡන්දය, දීර්ඝය, එදීමා සහවත් ප්‍රඥාව කියන ධර්මයන් අතපසු නොකර, ඒ කියන්නේ කල් දාන්න නැතුව, මඟ හරින්න නැතුව, කොයි මොෙක් බාධකාවට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම නතර කරන්න නැතුව, දිගටම දිගටම සමාගයේ අභිප්‍රාය සම්ප්‍රාප්ත වන තෙක්ම කටයුතු කරගෙන යන්නට පුළුවන් සත්‍ය ලැබුණොත් තමයි ওই කරුණ හතර ඉද්ධි පාද ධර්මයන් වන්නේ. කෙනෙකුගේ සිත තුළ ඡන්දයක් කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් රෝවන් වෙන්නට ඕන නිවන් යන්නට ඕන ඒක ඉද්ධිපාදවන්නේ නැහැ ඒ මැකැමැත්ත ඇති උපමින් නැත්නම් සිතක් ඇති වෙන්නත් පුළුවන් නැත්නම් වීර්යයක් උත්සාහයක් ගන්නත් පුළුවන් දීමංසාවක් ඇති වෙන ප්‍රඥාවක් ඇති වෙන්නට පුළුවන් මේ විමර්ශාව තමයි තාමත් වැදගත් වන්නේ ප්‍රඥාව ඒ ප්‍රඥාවෙන් Tamanda තේරෙන්න ඕනේ මේ සංසාරයේ රස ජීවත් වීමේ සංසාරයේ සිටීමේ තියෙන භයානකකම ඒක තේරෙන්නේ නැතිකම නිසා තමයි ලෝක සත්‍ය නැවත නැවත ඉදිරි යන්නේ මේ භයානක දුක් සංසාරේම ආයෙත් ඉදිරි යන්නටම අවශ්‍ය කටයුතු කරන්නේ සංසාර දුකෙන් මිදීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ නොකරන්නේ. ඒක නිසා කල්පනා කරන්නට ඕන අතීත සංසාරේ බොහෝ කාලයක් තිස්සේ මෙවැනි ඉදිරි ඉදිරි නැරි නැරි දුක් විඳලා ආවේ ඉතිරියට මේ වගේ මේ දුක් විඳින්නට සිදු වෙනවා යටත් පිළිසෙන් සෝවාන් වතුනේ නැති කෙනෙකුට කවදාවත් තමන්ගේ මරණයෙන් පස්සේ ඇති වෙන ඒ නැවත ඉස්පස්සේ කොතනක උපදීද කියන කතාව නියත වශයෙන්ම කියන්නට පුළුවන් එකක් නෙවෙයි. කොයි තරම් කුසල කර කර හිටියත් බුදුරජාණන් වහන්සේ දක්වලා තිනවා එක් අවස්ථාවකදී අමරිකම හැම දවසෙම බොහෝ කුසල කරන කෙනෙක් ඔබ වහන්සේ කියනවාද සුගතියක උපදිනවා කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ නැහැ කියලා. දුගතියක උපදිනවද සහ හැම විටම අකුසල් කර කර සිටින කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මෙහෙම කියන්නේ නැහැ කියලා. මොකද මරණ මොහොතේ පහළ වෙන සිතට අනුව අවසාන සිතට අනුව කියන්නේ ආසන්න කර්මයට අනුකූලව නැවත කෙනෙක් උපදීම ලබන්නේ. එම නිසා සෝවාන්වත් නොවූ කෙනෙකුට ආසන්න කර්මයේ කවර එකක් වේද කියන එක කියන්නට කිසිසේත් හැකියාවක් නැහැ. නියත ගතිතරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙක බුදුහමඳුර දක්වලා තියෙනවා. නියත වශයෙන්ම සුගතියක උපදිනෝය නියත වශයෙන්ම රහත් ඵලය ලබනෝය කියන වචන දෙකේ නියත ගති පරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙකේ තේරුම ඒක ඒක කියන්නට පුළුවන් වන්නේ සෝවාන් වූ කෙනෙකුට පමණයි. බුදුහාමුදුරුව දක්වලා තියෙනවා සෝවාන් වෙච්ච කෙනෙකුගේ ගුණ කියනකොට අනන්තවත් මේ ගාථා සූත්‍රාදී එකතැනකදී දක්වලා තියෙනවා මේ සෝවාන් නොවිච්ච කෙනෙකුට අනාගතයේදී විඳින්නට තියෙන සංසාරික දුක මහා සාගරයේ වගේ තරම් විශාල එකක් නම් මහණෙනි සෝවාන් වෙච්ච කෙනෙකුට තව ආත්ම හතක් ඉපදුණා විඳින්නට තියෙන දුක දුකේ ප්‍රමාණය දිය බිඳුවක් තරම් සුළු දෙයක් ඇතියි ඒකෙන් මේක හරියට තේරෙනවා නම් කොයිතරම් සැනසීමක් සෝවාන් වෙච්ච කෙනෙකුට අත්දකින්නට පුළුවන්ද කියන කාරණාව තේරුම් ගන්නට පුළුවන් පතව්‍යායකරජ්ජේන සබ්බස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතං පත්‍යපණං වරණ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මුළු මුළු පොත්තේ තලයටම අධිපතියෙක් වෙනවට වඩා පතව්‍යායක රජ්‍යේන සබ්බස්ස ගමනේනවා ස්වර්ගයකට යන ඉනවැත ගොස් ඉපදෙනවට වඩා සබ්බ ලෝකාදිපච්චේන මුළු ලෝකේටම අධිපතිකම් කරනවට වඩා ওই මහා බ්‍රහ්මයා වාගේ කෙනෙකුට දස දහසක් සක්වලට අධිපතිකම් කරන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා. ඒ වාගේ අධිපතිකම් කරනවට වඩා සෝතාපට්ටි පණම් වන සෝවාන් ඵලයේ ලැබෙන එක උතුම් කියලා දක්වලා තිබෙනවා. ඉතින් ඒ සෝවාන් වෙච්ච කෙනෙකුට නැති කරන්නට සප්පාදිත විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ සංගෝල ධර්ම තුනක් තිබෙනවා. මේ සංගෝල ධර්ම තුන නැති කලේ නැත්නම් නැවත නැවත ඉදදී ඉදදී අනේක නියත වශයෙන්ම සිදු වෙනවා. ඒක නිසා තමන් කල්පනා කරන්න ඕනේ නුවණින් යුතුව විමර්ශන ප්‍රතිපාදයක් ඇති කරගන්නට ඕන. නියත වශයෙන්ම තමන්ගේ දැන් මේ මහත්මයා ගෙව අවුරුදු 51 උපන්දිනේ සමරන දැන් අව ජීවිතේ භාගයක්ම අවුරුදු 100ක් නම් වයස 50 කියන්නේ ජීවිතෙන් භාගයක්ම ගෙවිලා ඉවරයි. එතකොට දැන් අවුරුදු 50න් පස්සේ ලබන කාලය අවුරුදු 10ට කියන්නේ ආරම්භ වන කාලයට කියන්නේ හානි දශකය කියලා. ඒ කියන්නේ පිළිහෙන්නට ජීවිතයේ අවශ්‍ය භක්මයේ සැපය අරවා මේ ඔක්කොම පිළිහෙන්නට පටන් ගන්න කාලය උදාවන්නේ අවුරුදු 50න් පස්සේ. හන්දක් නැගලා කන්ද බහින්නට පටන් ගන්නවා වගේ අනිත් පැත්තට බහිනවා වගේ තමයි 50න් යන්නේ. ඒ නිසා මේ කාලයේම සුදුසු වෙනවා දැන් මෙදෙකල් සෝවාන් වීමටවත් උත්සුක කටයුතු කළේ නැත්නම් දැන් දැන්ම කරන්න කටයුතු කරන්නට ඕනේ කියන අදහස ඇති කරගන්නවා. මොකද හේතුව අපගේ මරණය කවදා කොතනදී කොයි ආකාරයෙන් සිදුවේද කියන එක කාටවත් කියන්නට බෑ. මරුණට පස්සේ අර මම කලින් කිව්වා වගේ සෝවාන් ඉඳලාමත් කියන නැත්නම් කොහේ උපදීද කියන්නත් බෑ. ඒ නිසා අදාදම අදාදම උත්සාහ කිරීමක් කළ යුතුයි. මේවා විමර්ශා ඉදිපාදයේ ඇති කර ගැනීමට හේතු වෙනවා. අජීව කිච්ඡං ආසප්පං පෝජඤ්ඤා මරණං සුවේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. අදාළ මොස්සා කරන්නට පෝජඤ්ඤා මරණං සුවේ හෙට මරණය සිදුවේ කියලා කවුද දන්නේ? ඒක නිසා මේකේ තියෙන භයානකකම තේරුම් ගන්න පුළුවන් තරම් දුරට දවසින් අඩු වශයෙන් පැයක්වත් පැය භාගයක් වහකමාරක් වෙන සුළු කාලයක්වත් මේ නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරන්නට කාලය වෙන් කර ගැනීම ඉතාමත්ම සුදුසුයි ඉතාමත්ම අවශ්‍යයි. අර ජීවිතයේ කොටස් තුනකට බෙදලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ කොටස් තුනෙන් පළවෙනි තරුණ කාලය, මධ්‍ය කාලය, ඊට පස්සේ පස්චිම කාලය. මේ එක කාලයක්වත් සමාගයේ ජීවිතය නිවන් ලබා ගැනීම සඳහා සංසාර විමුක්තිය සඳහා යොදන්නට කියන කතාව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. අනිත් කාලවල වලින් ඒක කරන්නට අපහසු වුණා තියෙන කාලෙන්, ඒ කියන්නේ එක කාල දෙකක් ගිහිල්ලා නම් තව කාලේ නම් තිබෙන්නේ ඒ කාලේවත් නිවන් ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට යොදා ගන්නතේ කියන කතාව බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. ඒ අනුව මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් විමර්ශාව ප්‍රඥාව නුවණ පාදක කරගෙන අනිත් ඉද්ධිපාද ධර්මයන් ඇති කරගෙන නිවන් ලැබෙන තෙක්ම මම මේක කරගෙන කරගෙන යනවා කොච්චර බාධකාවක් නතර කරන්න නැහැ කියලා එහෙම කරගෙන යන්නට උනන්දු වෙන්න ඕන එහෙම කටයුතු කරන්නට ඕන එහෙම කළොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය සමාජමයි ලැබෙන්නේ මිනිසා ඒ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය කරුණක්. ඒකට සත්‍යස් බෝධිපාශක ධර්ම වල තියෙනවා සතර සතිපට්ඨාන කියලා. ඒ සතර සතිපට්ඨාන ධර්ම වල කායානුපස්සනාවක් තියෙනවා වේදනානුපස්සනාවක් තියෙනවා චිත්තානුපස්සනාවක් තියෙනවා ධම්මානුපස්සනාවක් තියෙනවා මේ කවර එකකින් හරි කෙනෙකුට පුළුවන් සෝවාන් මාර්ගයේ සිට රහත් ඵලය දක්වාම ලබන්නේ කායानुපස්සනාවේ භාවනා ක්‍රම 14ක් දක්වා තිබෙනවා. ඒ 14න් ආනාපාන සති භාවනාව දක්වා තිබෙනවා. ඒකදී සමාධිය වඩලා ප්‍රඥාව වඩා නිවන් ලබන්නට කටයුතු කළ යුතු ආකාරයයි දැකිය යුතු වන්නේ. එතකොට මේ ආනාපාන සති භාවනාව කරන්නට පුළුවන් නම් ඒකවත් එකක් කරන්නට ඕන. භාවනාව තරමක් හරි දියුණු වෙලා සමාධි පද ඕනෑ වෙලාවක ධානයකට සමාදින්නට පුළුවන් නම් මේ ආනාපාන සති භාවනා කොටසට අවධානය යොමු නොකලත් කමක් නැහැ. නමුත් එසේ නොවන අය වෙන කර්මස්ථානයකට වඩා ආනාපාන සති භාවනා සුදුසු නම් ඒකේ සිට යොදලා කටයුතු කිරීම සුදුසුයි. ඊළඟ එක පිළිකුල් භාවනාව. මේ භාවනාවේ කවර තරම් ඉරකමක හිතියක් තමන්ට මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ විශේෂයෙන්ම රූපස්කන්ධය පිළිබඳ පිළිකුලක් ඇතිවන්නට ඕනේ මේ පන රූපස්කන්ධය කෙරේ විරාගය ඇතිුනේ නැත්නම් මේක අතහරින්නට පුළුවන්කමක් සිත තුළ ඇතිුනේ නැත්නම් ඒ කියන්නේ අද වශයෙන් මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදීවත් නිවන් ලබන්නට බෑ ඒක නිසා භාවනා දියුණු මේ මෑණිවරු ඉන්නවා ඒ මෑණිවරු කල්පනා කරන්නට ඕනේ තමන්ගේ ශරීරය බැලුවත් අන්නයිගේ ශරීර දෙස බැලුවත් තමන්ට මේවා පිළිකුල් වශයෙන් තේරෙනවද කියලා නිකම් පිළිකුල් භාවනාව කරනකොට පිළිකුල වශයෙන් තේරෙන එක වෙනම දෙයක්. එහෙම නෙවෙයි මම මේ කියන්නේ මේ අර පිළිකුල ඇති වෙන එකට ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි සුභ සංඥාව. සුභයි සුභයි කියන අදහස. මේ සුභ සංඥාව ඇවිල්ලා අර පිළිකුල කියන එක නැති වී යන සත්‍යයක් ඇති වෙනවා නම් කෙනෙකුගේ සිත තුළ ඔහුගේ සිත තුළ පිළිකුල් භාවනාව සම්පූර්ණයෙන් පළපදියම් වල ස්ථාවර වෙලා වැඩිලා නැහැ. ඒක තමන්ම තීරණය කරගන්නට ඕන තමන්ගේ අංග හා බාහිර සාක්ෂියන්ගේ ඒ රූපස්කන්ධයෙන් බලලා තමන්ට පිළිකුලක් ඇති වෙන්නේ නැත්නම් ඇති වුණත් භවනා කරන විට පසුව හරි ඒ පිළිකුල් සංඥාව යට වෙලා යනවා නම් සුභ සංඥාවෙන් මේකට සුභ සංඥා විපරීත සංඥාව කියලා කියන්නේ ඒ සුභ විපරීත සංඥාවෙන් දැකලා යනවා නම් පිළිකුල කියන එක තමන් තේරුම් ගන්නට ඕන පිළිකුල තමන්ගේ සිත තුළ වැඩිලා නැහැ තව තවත් ප්‍රගුණ කළ යුතුයි කියන එක පහත් වුණත් මේක කරන එක ඉතාමත්ම සුදුසුයි මොකද ඒකෙන් විශාල යහපතක් ලැබෙනවා. තාත්තෙක් කෙනෙකුට කරන්න දෙන්නේ නමුත් කලේතු මේවා වැඩි යුතු බව උදාහරණ දක්වලා තිබෙනවා. අනිත්‍ය ගැන ඒකට කියන්නටම දෙයක් නෑ. ඉතින් ඒක නිසා පරමතුරට අපි පිළිකුල් භාවනාව වැඩින එක කලේතු බව බුදුහමද දක්වලා තියෙනවා රාගස්සපානාය රාගාදී ධර්මයන් తాවකාලික වශයෙන් යට කරගන්නට මැඩ ගන්නට ඒ පිළිකුල බඩන්නට ඒ කියන්නේ. ඉතින් ඒ පිළිපොළ හැමෝටම වඩන්නට නොහැකි නම් ඊළඟ භාවනාවක් ගන්න ධාතු මනසිකාර භාවනා ඊළඟට දැක්කෙන්නේ ධාතු මනසිකාර පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් දැක්කෙන මේ රූපේ කොටස් වශයෙන් බෙදා දක්වන භාවනාව. මෙහිදී සාමාන්‍ය සෝවාන් ආදී මාර්ගඵල ලැබුකින් කොට මේ ධාතු මනසිකාරය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අවබෝධය තිබුණට මදි තමන්ට ඕනෑම සත්‍යයක් දකිනකොට කියන්නේ පණ තියෙන හරි පණ නැති හරි ඕනෑම සත්‍යයක් දකිනකොට මෙතන තියෙන්නේ සත් මෙතන ඉන්නේ නැත්නම් මෙතන තිබෙන්නේ සත්‍යයක් කියන සංඥාව ඇති වෙනවා නම් රූපයක් කියන සංඥාව ඇති වෙනවා නම් ධාතු මනසිකාර භාවනාව සම්පූර්ණ වෙලා නැහැ. තමන්ගේ ඇඟ දෙස බැලුවත් මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආය ධාතු ගොඩක් හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය තියෙනවා. ඕනෑම මිනිසෙකුගේ හරි ත්‍රිසන සත්‍යයේ හරි Taman දකින රූපයක තියෙන්නේ මේ ධාතු හතර හැර වෙන දෙයක් නොවේ කියන අවබෝධය තියෙනවනම් ඔහුට හෝ ඇයට කියන්නට පුළුවන් Tamanගේ සිත තුළ ධාතු මනස්කාර භාවනා දිනු වෙලාය කියලා. ඕනෑම අජීවී වස්තුන් තියෙන සත්‍යෝ නෙවෙයි අජීවී දේවල් ඒවත් ඔක්කොම ධාතු වශයෙන් දකින්නට පුළුවන් නම් Tamanගේ සිතට ඒවා වැටහෙනවනම් තමන්ට සැනසෙන්නට පුළුවන් මේ ඔක්කොම ධාතු කියලා. නමුත් ධාතු මනසකාර භාවනාවේ නිරත වෙලා ඉන්නකොට මේවා තේරෙනවා. ඔය හැම වෙලාවෙම මේවා ඔක්කොම ධාතු ගොඩක් මේ තියෙන්නේ කියන එක. එහෙම තේරෙන එක ඕනෑම භාවනාවේ පහළම මට්ටම ඉන්න කෙනෙකුට අවබෝධ විය හැකි කරුණක්. නමුත් අර සත්‍ය සංඥාවෙන් නැත්නම් රූප සංඥාවෙන් වැසිලා යනවා නම් සමාදේශිත කොයි අවස්ථාවකදී හෝ එහිදී තේරුම් ගන්න තෝරන ධාතු මනසකාර භාවනාව සම්පූර්ණත්වයට පත් වෙලා නැහැ කියලා. ඒ නිසා ඕනෑම කෙනෙකුට සෝවාන් වීමට උත්සාහ කරන කෙනාගේ පටන් රහත් වෙච්ච කෙනා දක්වාම රහත් වූ කෙනා දක්වාම මේ ධාතු වශයෙන් බලන එක කළ යුතු කාර්යයක්. එහෙම කරනකොට තමන්ගේ රූපයේ දැස ඇති රූපය ගැන ඇති මම මගේ කියන හැඟීම ආත්මයක් ඇත කියන හැඟීම නැත්නම් මෙතන සත්‍යයක් ඉන්නවා ස්ත්‍රියක් පුරුෂයෙක් ඉන්නවා කියන හැඟීම නැති වී යනවා ඒ හැඟීම තියෙන සාකල් ඒ රූපේ පිළිබඳ සක්කාය දිට්ඨිය ඇතිවන්නට පුළුවන් මේක මමයේ මගේ කියන අදහස ඇතිවන්නට පුළුවන් ආත්මයක් කියන සදාකාලික ආත්මයක් මේ රූපේ තුල තියෙනවා කියන හැඟීම ඇතිවන්නට පුළුවන් මේ ආදී ධර්මයන් නැති කිරීම සඳහා තමයි මේ දහතු මනසිකාර භාවනාව වඩන්නට ඕනේ ඉතින් මේ දක්වා බඩලා තියෙනවා කියලා සෑහීමකට පත්වන්නේ නැතුව අර මා කලින් කියපු මිනුම් දඬු උපකාර කරගෙන තමන්ගේ සිත තුළ මේ ධාතු මනසික භාවනාව තව වඩන්නට තියනවද සම්පූර්ණ කරලාද තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන වඩන්න තියෙනවා නම් තව තවත් දියුණු කළ යුතු වෙනවා. එනිකට සතර සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියෙන සම්මා සතිය සහ නවසීලක කියන කොටස් දෙක. අපි සම සම්මා සතිය කියනකොට සිහියෙන් ටික ටික හරි වැඩ කරන්නට පුරුදු වෙන එක තමයි සාමාන්‍යයෙන් භාවනා කරන්නට පුරුදු කරනවා විසින් කලින් තුන්නේ. දවසකට පැය කාලක් භාගයක්වත් කරුණාට ඔක්කොම සිහියෙන් කරන්න පුරුදු වෙන එක වැඩක්වත් ඒකට අතපසවන්නේ ලෞකික ජීවිතේ වැඩි ආකාරයෙන්ම කරන්නට පුළුවන්කම ලැබෙනවා සමාධිය සම්මා සතිය දිනු වෙනවා. භාවනාව දියුණු කෙනෙක් සිටිනවා නම් ඕනෑම වැඩක් කර කර ඉඳලා මම දැන් මේ පැය භාගය තුල උදාහරණයක් මේ පැය භාගය කියේ ඕනෑම කාල පරිච්ඡේදයක් ගන්න පුළුවන් පැය භාගය තුල සිහියෙන් යුතුව සම්මා සතියෙන් යුතුව වැඩ කරනවා කියලා සිතවිල්ල ඇති කරගත්තු විගසම ඒ මොහොතේ පටන් අර පැය භාගයේ ගත වෙන තෙක්ම කිසිම දෙයක් සම්මා සතියකින් තොරව සිදු නොවී සම්පූර්ණයෙන්ම සම්මා සතියෙන් කරන්නට පුළුවන් නම් ඔහුට සම්මා සතිය දිනු වෙලයි කියනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ඕනේ මුඩාම් ටික වැඩක් කර කර ඉන්නවා ගෙදර දොර යන්නේ මොනවා හරි වැඩක්. සපාට මෙතනවා මට සම්මා සතියෙන් දැන් බෑ වාගේ ඉන්න ඕනේ කියලා. එහෙම ඉන්න එහෙම හිතනකොටම සම්මා සතිය ඉබේම සිත තුළ පහළ වෙනවා නම් ඒ සම්මා සතිය අන්ලෙස්වම ඒ පය භාගය තුළ පවතිනවා නම් එවැනි කෙනෙකුට සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා එදිනෙදා ජීවිතයේදී ඕ සිහියෙන් යුතුව කටයුතු වැඩ කටයුතු කර කර ඉන්නට අවශ්‍ය නැහැ ඕනෑම අවස්ථාවකදී ඒක ගන්නට පුළුවන්කම තියෙන නිසා එවැනි එසේ නැත්නම් පුළුවන් තරම් දුරට සම්මා සතිය දියුණු කර ගැනීම ඉතාමත්ම සුදුසුයි ඕනෑම කෙනෙකුට සම්මා සතිය දියුණු කර ගැනීමෙන් සහනයක්මයි ලැබෙන්නේ සැනසීමක්මයි ලැබෙන්නේ ඒක නිසා මා සම්මා සතිය දියුණු කර ගැනීම කළ යුතුයි. ඊළඟ එක නවසීවිතකයේ මලමිණියක අවස්ථානමය කියන්නේ. මෙහිදී තමන්ට තමන්ගේ ජීවිතේ මරණයටපත් වෙනවය නියත වශයෙන්ම මේ ජීවිතය අනියත දෙයක් මරණය නියත දෙයක් මරණ මරණ වේලාවට මට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙනවාය කියන අවබෝධය හදවත තුළ කැඩලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොයි මොහොතේ මැරෙයිද දන්නේ කොයි මොහොතේ මැරුණත් මේ ඔක්කොම සිතින් කිසිම උපාදානයක් නැතුව අල්ලා ගැනීමක් නැතුව තණ්හාවක්, ඇලීමක්, බැඳීමක් නැතුව අතහරින්න පුළුවන් ශක්තිය තිබෙන්න ඕනේ. එහෙම ශක්තිය නැත්නම් Tamanට මරණානුස්සති භාවනාව හෝ නවසීතකයේ දෙන මරණයක් ගැන මරණයට පත් වුණාට පසුව මලමිණියකට සිදුවන අවස්ථා නමයක් අරමුණු කරමින් කරන භාවනාව ඒ නවසීතකයේ කෙසේ වෙතත් අඩු වශයෙන් මරණ සතිය ගැන සිහිපත් කරලා Tamanට තේරෙන ආකාරයෙන් අවබෝධ කරගන්නට ඕනේ මගේ සිත තුළ මරණයට බියක් තියෙනවා නේද මේ ඉතින් ගමන එක්කෙනෙක් අත දුරකථනයෙන් කතා කරනවා රහත් වෙලා සිටිනවා කියලා කියන කරන ප්‍රකාශ කරන කෙනෙක්. මම ස්වාමීන් වහන්සේ මේ මේ අමාරුවක් තියෙනවා අමාරු වෙනකොට මට බයක් දැනෙනවා ඒ අර මරණයට තියෙන බය මම හැගේ නෑ ඉතින් සෝරහත් වෙච්ච කෙනෙකුට මොන මරණ බයක්ද කියලා මම ඒක අහන්න කියන්නේ හිතට වදිනවා තමයි හිත පෑරෙනවා මේ මිනිස්සු. එතකොට මේ මරණ බය සමානට තියෙනවාද කියලා තේරුම් ගන්න. ඕනෙම වෙලාවක ඕනෙම අවස්ථාවක මරණයට සූදානම්ද එහෙම සූදානම් නම් මරණයට කිසි බයක් නැත්තම් මේ නිකන් වෙලාවට හිතන්න පුළුවන් මම මරණයට බය නැහැ මම ඕනෙ වෙලාවක සූදානම් මැරෙන්න කියලා. නමුත් මැරෙන විදිහට වේදනාවක් වාගේ ආවට පස්සේ තමන්ගේ ජීවිතේ නැති වෙනවට බියක් දැනෙනවද කියලා තේරුම් ගන්න බලන්න. එහෙම දැනෙනවනම් මේ මරණ සති භාවනාවේ අඩුවක් තියෙනවා. සාමාන්‍ය දහස් පිටි කෙනෙකුට මේක රවදා සිදුවන්නේ වෙන කෙනෙකුට ඒක බලන්න දෙයක් නැහැ. නමුත් අනිත් අය ඒක බලලා දිනු කරගත යුතුයි සෝවාන් වීමට උත්සාහ කරන කෙනා තේරුම් ගත යුතුයි මාර්ගයේ මරණේ කාන්ත වශයෙන් කුයි මොහොතේ හරි ඇතිවන්නට පුළුවන්. ඒ ඇතිවෙන්න තිස්සෙල්ලා අදාදම අදාදම මේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන භාවනා කරන්න ඕනේ. මේ සතර සතිපට්ඨානයේ කානුපස්නාව, වේදනානුපස්නාවක් තියෙනවා. ඒකදී සැප දුක් මැදහත් වේදනා මේ සැප වේදනාවට ඇලීමක් දුක් වේදනාවට ගැටීමක් මඳහත් වේදනාවට අවිද්‍යාවක් ඇති වෙනවනම් ඔහුගේ සිත තුළ මේ වේදනානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ ඉතින් භාවනාව පටන් ගන්න අය සෝවාන් වීමට ආදී උත්සාහ කරන අය ඒ අවස්ථාවේදී ඇති වෙන වේදනාව දෙස බලලා ඒ වේදනාව අනිත්‍යයි දුක්ඛයි ඒ වේදනාව ආත්ම නොවේ අනාත්මයි මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා අන්ති කරුණ බල බලා සිටීමයි කළ යුතු වන්නේ මාර්ගඵල ලබලා සිටින කෙනෙක් නම් Taman තේරුම් ගන්න Taman කොයි වේදනාවටද ප්‍රතිකාරයක් තමන්ගේ සිතට ඇතිවන්නේ කියලා. කියන්නේ දුක් වේදනාවක් ආවම මේකට ගැටීමක් ඇති වෙනවද? නැත්නම් සුඛ වේදනාව අඩු වශයෙන් නිර්මාණ සුඛයට හරි නැත්නම් ඔය අනිත්‍ය චේතෝ සමාධි වාගේ කන් නැත්නම් අපනිත ශුන්්‍යත වෙන සමාධි මොකක් හරි නැත්නම් රූපාවචර රූපාවචර සමාධි හරි ඒවට සමවදින්න පුළුවන් ඒකේ ඇතිවන සුඛයට පවා තමාගේ සිත තුළ යම්කිසි බැඳීමක් ආස්වාදයක් නැත්නම් තණ්හාවක් තියෙනවද කියලා බලන්න මොකද මේ වේදනාව කොච්චර තණ්හාවෙන් අපි අල්ලාගෙන ඉතිය සුඛ වේදනාව මොන සුඛ වේදනාවක් ඒකතාවකාරය ඊට පස්සේ නැති වෙනවා ඉතින් කොච්චර උසස් සුඛ වේදනාවක් වුණත් එහෙම තමයි ඒක හැටි. ඇති වුණා, පැවතුණා, නැති වුණා. ඊට පස්සේ ඒක අල්ලන්නට දෙයක් නෑ. දුක් වේදනාවට ගැටෙනවද කියලා බලන්න. ගැටෙනවා කියන්නේ සමාගයේ සිට තුළ ගැටීමක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා, මනාපයක් ඇති වෙනවා. දුක් වේදනාව කෙරෙහි ඒ ආකාරයෙන් ප්‍රතිචාරයක් සමාගයේ සිට තුළ ඇති වෙනවා නම් මේ වේදනානුපස්නාව නිසි ආකාරයෙන් බැඳිලා නැහැ. ඉතින් මේ අය හිතන්නට එපා මේවා මේ සරල කර්මය කියලා. ඒ කියන්නේ මේවා සත්‍ය සෝධිපාසකවල මේ තියෙන කර්මයේ තමයි සුළු දේවල් නේද කියලා හිතන්න එපා. මෙහෙම කල්පනා කරලා බලන්න. බලනකොට Tamanට තේරෙන්න ඕන මේ අඩුපාඩු. අඩුපාඩු තේරෙනකොට තවදුරටත් මේ වේදනානුපස්නාව දියුණු කර යුතුයි කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. ඊළඟට දිස්සානුපස්සනා දිස්සානුපස්සනාවේ දැක්වන්නේ සිතේ විවිධ අවස්ථා රාග දෝෂ මොහින් සංකිට හැකිලුණු සින් ඒ කියන්නේ තීන මිද්දෙන් අරෙන් මේ හැකිල් දෙනවා විශ්වන වික්කිතදී විශ්වන තින් මේ වගේම නිදහස් වූ අවිමුක්ත සිත් ඒ කියන්නේ කෙලෙස් වලින් අරෙන් මේ නිදහස් වූ සිත් නිදහස් වූ සමාහිත සමාහිතදී මහාගතා මහාගතා ආදී වශයෙන් මේ ප්‍රභේද තියෙනවා ඉතින් Tamanට රාග සිතේලි ජනිත වෙනවද? ද්වේෂ සිතේලි ජනිත වෙනවද? කියන එක ගැන අවධානයක් යොමු කරලා බලන්න ඕනේ. මේ දිග්ගා ජීවිතේ මේ භාවනා දිනුන එක කෙනෙක් කොට කරන්න කියන කම මේ කියන්නේ. එතකොට Tamanගේ සිත තුළ රාග සිතේලි රාග කියන්නේ පංචකාම වස්තුන් පිළිබඳ ඇලීම පමණක් නෙවෙයි ලෝභ සාගත සිතේලි එකයි. මොනවා දෙයකට හරි ලෝභ සාගත සිතිල්ලක් ඇති වෙනවා නම් ඒක සරාග සිතක් කියලායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. එතකොට එවැනි සිතක් පහළ වෙනවද? නැත්නම් මොනම දෙයකට හරි ද්වේෂසිතක් පහළ වෙනවද? ඒක ද්වේෂසිත පහළ වෙනවා නම් තමන් අනුරාගසිතයි පහළ වෙනවා නම් තමන් අනාගාමීවත් වෙලා නැහැ කියන එක තේරුම් ගත යුතුයි. එතකොට මේවා තුනී වෙනවා සකදාගාමී වෙනකොට සෝවාන් වෙච්ච කෙනෙක්ට උඟාවක් අඩුයි මේවා තියෙනවා. ඊළඟට තමන්ගේ සිත විසිරලා යනවා. භාවනා කරන්න පටන් ගත්ත ගමන්ම සිත එකඟ වෙන්නේ නැත්නම් සිත විසිරී යනවාද? එහෙනම් සිත විසිරී යනවා නම් තමා අනාගාමී වෙලා නැහැ. ඒ කියන්නේ සිත විසිරෙන ගතිය සමාධිය තුලින් නැති වෙනවා. අනාගාමී වෙච්ච කෙනාට 100%ක්ම සමාධිය සම්පූර්ණ සම්පූර්ණයි. ඌට හතරවෙනි ධ්‍යානයේ කියන එක නිකන් අර මේ ඇඟිලි අග තිබෙන දෙයක් වගේ. ඉතින් මේ කරුණා බයින්යෙන් කරුණා භාවනාවෙන් කරලා මෛත්‍රී භාවනාවෙන් කරලා මුත්‍යාවෙන් භාවනාවෙන් කරලා ද්වේෂා භාවනාවෙන් කරලා මේ කොයි එකකින් හරි විශේෂයෙන්ම සත්‍ය බ්‍රහ්ම විහරණ තුනේ සමාධිය ලැබෙන එක තාම පහසුතාවයක් අනාගාම කෙනෙකුට. ඉතින් Tamanගේ සිත තුළ විසිරීමක් යනවාද නැත්නම් ඕනෑලාක සමාධියට සිතපත් කර ගන්නට පුළුවන්ද කියන ආදී ධර්ම බලලා ඒව නැත්නම් මේ චිත්තානුපස්සනාව තව තවත් වඩන්නට සිදු වෙනවා. ඉතින් භාවනා කරන්නට පටන් ගන්න අය ඉන්නවා සෝවාන් වීමට උත්සාහ කරන අය. ඒ අය භාවනා කරන කරන අවස්ථාවේ එදිනදා ජීවිතයේදී රාගසිතිවිල්ලක් ඇති වෙනවා නම් වාසිය ආකාර ඒකෙන් සිත මුදා ගන්නට ඕනේ රාගසිත රාගසිත රාගසිත කියලා තරහසිත ඇති වෙනකොට ද්වේෂයක් ඇති වෙනකොට තරහසිත තරහසිත තරහසිත කියලා මෙනෙහි කරලා ඒ සිත මුදා ගන්නට ඕනේ තරහසිතෙන් නිදිමත ඇති වෙන්නට පුළුවන් භාවනා කරනකොට ඒ නිදිමේ මිද්දේ එකට සංකීර්ණ සිත කියන්නේ හැකුළුණු සිත සිතේ හැකිලුණ සිතක් ඇති වෙච්ච ගමම වහාම ඒ නිදිමත නැති කරන සිත උද්‍යෝගමත් කරගන්නට ඕනේ. වික්ෂිප්ත සිත කියලා එකක් බව ප්‍රකාශ කරන විසිරී යනවා සිත භාවන අරමුණේම පිහිටන්නේ භාවනා මේ ආරම්භ කරන අයගේ බොහෝ විට එතකොට සිත එකඟ කර ගැනීම සඳහා සම්මා සතිය තව තවත් දියුණු කරන සිත එකඟ ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ. ඉතින් අර රාග දෝෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන් ඉතින් ප්‍රතුල ඇති වෙන්න සිදුවෙන්නේ භාවනාව දිගටම දිගටම කරගෙන යන්නට පුරුදු වෙන්න. අද වශයෙන් භාවනා කරන කාල පරිච්ඡේදයේදීවත් එනේන කිසිම සිතිවිල්ලක්වත් අතපසු නොකර ඔක්කොම රාග ද්වේෂ ආදී ආවොත් වහාම ඒක අයින් කරගන්න පුරුදු වෙන්න ඕන. එදින්දා ජීවිතයේදී අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ද්වේෂ සිතිවිලි එතනම කපා හරින්නට පුරුදු පුහුණු ජීවිතේ අනුසෝවාම වීමට බලාපොරොත්තු වෙන කෙනා මොකද අපි සිත පිරිසිදු කර ගැනීමෙන් තමයි මේ සෝවාන් ආදී විශේෂයෙන්ම මාර්ගඵල ලැබන්නේ. සිතෙන් තමයි සත්‍ය පිරිසිදු වන්නේ. සිතෙන් තමයි සත්‍ය අපිරිසිදු වන්නේ. බුදුහාමුදුරේ බව දක්වලා තියෙනවා. ඒකතකොට මේ සිත පිරිසිදුව තබා ගැනීම ඉතාමත්ම උසස් කාර්යයක්. මේ ලෝකයේ ඕනෑම තිකසංගත සත්‍යයකට හරි සිත අපිරිසිදුව තබා ගන්නට පුළුවන්. කෙලෙස් වලින් කිලිටි කරගෙන මට්ට කරගෙන ඔය තබා ගන්නට පුළුවන්. මානුණත් එකයි, දීුණත් එකයි ඕන කෙනෙකුට එහෙම තබා ගන්නට පුළුවන්. නමුත් සිත පිරිසිදුව සබාවන එක්කනාගේ මේ පාර්ශුද්ධ භාවයේ චිත්ත පාර්ශුද්ධ භාවයේ ඉතාම උසස් කරුණක් ඒක නිසා පුළුවන් තරම් දුරට සිත පිරිසිදුව සබා ගන්නට ඒ භාවනා කරන්නට පටන් ගන්න අයත් උත්සාහ කරන්නට ඕනේ භාවනාව ධර්ම සම්මා දියුණුව අයත් උත්සාහ කරන්නට ඕනේ රහස් ලෝකයකට නම් ওই ප්‍රශ්නේ පැනන්නේ නැහැ එතකොට ඒ සතර සතිපට්ඨාන ගැන තව එකක් තියෙනවා ධම්මානුපස්සන ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම තුනක් පහක් තියෙනවා. පංච නීවරණ, සත්බොධංග, ආයතන, මනි අධ්‍යාත්මිකා භාග ආයතන, පංචස්කන්ධ, චතුරාර්ය සත්‍ය ධර්මයක්. එතකොට සෝවාන් වීමට උත්සාහ කරන කෙනා තමන්ගේ පංචස්කන්ධයේ නියම தත්ත්වය තේරුම් ගත යුතුයි. නිවන් යන්න තියෙන මාර්ගය ඒකයි. කියන්නේ රූපයේ වේදනාවේ සංඥාව සංඛාර විඥාන කියන කොටස් පහේ නියම தත්ත්වය තමාම අවබෝධ කරගත යුතුයි නිවන් යන්නට බලාපොරොත්තු වෙන කවරෙක් හෝ. එතකොට සෝවාන් වෙන්නත් එහෙමයි සකදාගාම වෙන ආගම රහත් වෙන්නත් ඒකයි. ඒසෝ මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය මොකද මේක නිරන්තරයෙන් අනිත්‍යයට යනවා. නිට්ටය නෙවෙයි. මේක මහා දුක සැපක් නෙවෙයි අපි සැපක් කියලා හිතුවට මේක ආත්මයක් නෙවෙයි අපි ආත්ම කියලා හිතුවට අපි කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍යයට මේ මා අපි කියන වචනේ පාවිච්චි කරේ. එතකොට එහෙම හිතුවට මේව ආත්ම ධර්ම නෙවෙයි. එතකොට අනිත්‍ය වශයෙන් දකිනවා නම් දුක් වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම දකිනවා නම් අනාත්ම වශයෙන් මේවා දකිනවා නම් ඒක Tamanටම අවබෝධ වෙනවා. ඒ අවබෝධය තමයි සාමාන්‍යම අවශ්‍ය වන්නේ මේ අනිත්‍ය දුක අනාත්මයි කියලා හිතන එක නෙවෙයි. අන්න ඒ අවබෝධය ඇති කරගන්නට ඕන. මේ අවබෝධය ඇති කරගන්නට භවනා කරනකොට සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු වෙන කෙනා තරමතරට හෝ සිත සමාධිමත් කරලා ඒ භාවනා කරන අවස්ථාවේදී පහළවන පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන් ඇති වෙමින් නැති වෙමින් යන හැටි බලන්න. එහෙම බල බලා ඉන්න එක තමයි නිවන් යන්නට තියෙන පහසුම මාර්ගය. මේක ඉතින් ඕනෑම මාර්ගඵලයක් සඳහා අදාළ කරුණක් මම මේ කතා කළේ. එතකොට මේ පංචස්කන්ධ ගැන කතා කරන එක මේ වේතාවකේ තියෙන අපි මේ කියන්නේ ඊළඟට තමන්ගේ සිත තුළ නීවරණ ධර්ම භාවනා කරනකොට කම්මච්ඡන් දෙනවද ව්‍යාපාද දෙනවද තීන මිද්දේ අර නිදිමත එනවද ඊළඟට උද්දච්ච කුච්චිච්චේ සිත විසිරී යනවද නැත්නම් තමන් කරපු පව් ගැන පසුතැවෙනවද නොකරපු කුසල ගැන පසුතැවෙන්නේ මේ මේ කුසල කියලා පසුතැවෙනවද විචිකිච්ඡාව සැකයක් තියනවද විශේෂයෙන්ම පටිච්ච සමුප්පාද ධර්මයන් ගැන භාවනා ක්‍රමයේ ගැන මේ ජීවිතයේදී නිවන් ලබන්නට පුළුවන් කියන කාරණා ආදිය ගැන සැකයක් තියනවද මේවා ඇති වෙනවා නම් ඒ තමන්ගේ සිත තුළ එදිනදා ජීවිතයේදී ඔහුට කියන්නට බෑ දැන් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච මේ ඔක්කොම තීන මිද්දේ හැර විචිකිච්ඡාව ඒකට හතරන් තීන මිද්දේ හැර අර කාමච්ඡන්ද ව්‍යාපාද දෙකම අනාගාමී කෙනෙකුට කවදාවත් ඇති වෙන්නේ නැහැ තීන මිද්දේ නැතිවෙන්නේ රහතන සමණය සැර වෙනවා ඒක එතකොට උද්දච්ච කුක්කුච්චෙන් උද්දච්චය කියන එක රහත් වෙනකොටයි නැතිවන්නේ. නමුත් ඒ රහත් වෙනකොට නැති වෙන උද්දච්චය නෙවෙයි සාමාන්‍යයෙන් ඔය පොත්පත්වල උද්දච්චය කියන එක විස්තර කරන්නේ සිතේ විසිරෙන ගතිය. ඒ සිතේ විසිරෙන ගතිය අනාගාමී වෙනකොට නැති වෙනවා. උද්දච්චයේ නියම ස්වરૂපය තමයි සිත තුළින් નિરાයාසයෙන් සිතුවිලි ගලා යන ශක්තිය. ඒක රහත් වෙනකොට නැති යන ධර්මයක්. ඒකට විචිකිච්ඡාව සෝවන් වෙනකොට නැතිවන්නේ. ඉතින් මේ ධර්ම දේශ බලලා Tamanට තේරෙනවා නම් මේ මේවා මගේ සිත තුළ තාම තියෙනවායි කියලා ඒවා නැති කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ භාවනා ආරම්භ කරන අය මේ ධර්ම ඇති වෙනකොටම ඒවා පාගල යට කරලා කුසල් සිත් ඇති කරගෙන භාවනාව දිගටම දිගටම කරගෙන යන්නට වෙනවා ඊළඟට ආයතන හයක් තියෙනවා නෑ කන නාසය දිව ශරීරය මනස ඒවට අරමුණ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර අරමුණු මෙන්න මේවා පිළිබඳව අ භාවනා කරන විට මේ කරුණු හය ආරම්භ ආරමුණු කරගෙන භාවනා කළා. නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්. එන්නේ රූපය, ඊට පස්සේ රූපේ දැන් හැද ගන්නවා පස්සේ විවිධාකාර සිතිවිලි ගන්නවා රූපය තියෙන බව ද්වේෂය තියෙන බව නීචය ප්‍රෝධ වෙන දේවල් තියෙන්න පුළුවන් විවිධාකාර කුසල හෝ අකුසල සිතිවිලි ගැනීමක් සිදුවේ කනට ශබ්දයාට පස්සෙත් එහෙම නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ මනසට විදාරමනු ඒවා හමුුණාට පස්සේ මේ ආකාරයෙන් විවිධ ආකාරයේ සිතිවිලි ගැනීමක් තියෙනවා මේ ලෝකය කියන්නේ ඒ කියන්නේ තමන්ගේ අනුව බලනකොට තමන්ගේ ලෝකය කියන්නේ මේ සිතිවිලි බලා යන පමණයි වෙන දෙයක් නෙවෙයි. ඒකට මේ සිතිවිලි බලා යාමක් නැත්නම් අපි දුක කෙනෙක් සීලෙට කලාවා මෙතත් ගන්න ඕනට කිසිම ලෝකයක් නැහැ. තමන්ගේ ලෝකෙ ගොඩ නැහැ, බාහිර ලෝකෙකුත් නැහැ. ඔකේ සිතදල. ඉතින් මේක හරියට තේරෙනවා මේ ආයතන හය හැර මෙතන වෙන ක්‍රියාත්මක වන ධර්මයක් නෙවෙයි. මේ ආයතන වල ඥානන් මෙතන මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ කියන අවබෝධය ඇති කර ගැනීම සඳහා භාවනා කරන විට ඒ ආයතන තුළින් අරමුණු හමු වුණාට පස්සේ ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි බලීම පමණයි කළ යුතු වන්නේ. ඒවා අනිත්‍යක කොටස නිරුද්ධ වෙනකොට මේවා ආත්ම නොවේ කියන හැඟීම ඇති වෙනවා. ඊළඟට තියෙනවා සත්‍ය බුද්ධංග ධර්ම. සත්‍යගතංග ධම්ම සති ධම්මයේ විරිය පිළිපදි පස්සද්ධි සමාධි සෙක්කම් මේ ධර්ම හත කෙනෙක් දිනු කළත් ඒකත් ඇති නිවන් යන්න. ඔය සතර සතිපට්ඨාන සෝතේ පොල් කොටස දිනු කළත් ඇති. මේ ඉතින් තියෙන කොටස් විස්තර වශයෙන් කරන්නේ ලෝකේ පුද්ගලය විවිධයි. විවිධායට විවිධ භාවනා ක්‍රම අදාළවන්නේ. එක එක වෙනාට එක එක භාවනා වලින් ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙහිදී සත්‍යබොධ්‍යංග ධර්ම වලින් භාවනා දිනු කෙනෙකුට නම් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා බුද්ධංග හතම කියනකොට භාවනාවේ පාදකෝවි හොත්ති සංචය පදානාති කියන වචනේ. භාවනාවේ මේක සම්පූර්ණත්වයට පත් වෙලා තියෙනවා නම් ඒකත් දැනගනින්න. දැනගනින්න කියන්නේ. එතකොට ඒක කරන්න පුළුවන් රහත් වෙච්ච කෙනෙකුට විතරයි. සති සම්බොධ්ජංගයේ සමාගයේ සිටතර සීල 100ක් දිනු වෙලාද ධම්මයේ වීර්ය පීතිය පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා දිනු වෙලාද කියන්නේ. දැන් මේවා දිනු වෙලා නැත්නම් මේ අනුපාඩු සකසා ගැනීමට සිදු වෙනවා භාවනාව ආරම්භ කරන අයට සතිය ඊටාත්ම අවශ්‍ය කාරණාවක් දීර්ඝ ඊටාත්ම අවශ්‍ය කාරණාවක් උපේක්ෂාව මදහස් සිටින් යුතුව කටයුතු කරන්න පුරුදු වෙන එක ඊටාත්ම අවශ්‍යයි මෙහෙම කරලා ධම්මයේ තුළින් මේ පංචස්කන්ධේ මාර්ග කලින් කියන පංචස්කන්ධේ නියම தත්ත්වයේ තේරුම් අරගෙන බල බලා ඉන්න එකයි කලිතුවන්නේ ඊළඟට තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හරියට දැකලා තියෙන ධනස්සෝ කෙනෙක් පමණයි නැන්සය දැකලා නැහැ. ඉතින් මේ ඉදින්දා ජීවිතයේදී නිකන් ඉන්න වෙලාවකට හරි කල්පනා කරලා බලන් තේරුම් අරගන්න දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි කියලා. ඒ සංසාරයේ හැදී සිටීමේදී කොච්චර අපි දුක් විඳලා තියෙනවද දැන් විඳිනවද අනාගතේ විඳින්නට සිදු වෙනවද මේක තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. දුක ඇතිවීමේ හේතුව වශයෙන් අපි මේවා මෝඩකමින් යුතුව ආසාවෙන් ඇලිලා බැඳිලා සංනාවෙන් ගැටිලා නොඑක් ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒක තුළ සංස්කාර ධර්ම ගලාගෙන යනවා නම් මේවා තමයි දුක ඇතිවීමේ හේතුව. අද ලෝකයේ දේශ බැලුවොත් එහෙම දුකැතිීමේ හේතුවමයි මේ මිනිස්සු වඩන්නේ ලෝක සත්‍යය වඩන්නේ කියන හොඳට පැහැදිලිව පේනවා. ඉතින් දුක්ඛ නිරෝධය දකින්නට බෑ සෝවාන්වත් නොනේ. දැන් කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ ආගස්ඨාංග මාර්ගය. මේවා අරගෙන බලන්න සෝපානාට ටිකක් හරි දිනුන වෙච්ච කෙනෙක් නම් තේරුම් අරගෙන බලන්න. Tamanට තව දුක්ඛ සත්‍ය කොච්චර අවබෝධ කරගන්න තියෙනවද? ඒ කියන්නේ මුළු විශ්වයේම එකම දුක්ඛ සත්‍යයක් කියලා තේරෙනවනේ. කියන්නේ විශ්වය කියවහම ඒක සීමාවක් නෑ මුළු විශ්වයේ එක අබමල ප්‍රේණයක්වත් සංස්කාර ධර්මයක් නැතුව ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා තේරෙනවනම් ඉතින් ආය කරන්න දෙයක් නෑ නමුත් එහෙම තේරෙන්නේ නැත්නම් එතන ඉතින් අඩුවක් තියෙනවා ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මේ තමන්ගේ ඇඟයි සිතයි තියෙන එකමයි කොයි ලෝකෙක කොතන තිබුණා කියලා අද වශයෙන් අනාගාමී වෙලා බුද්ධාවාසිකට ගුණත් ප්‍රවේදමෝක දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරෙනවා නම් ආයෙකින් කරන්න දෙන්නේ. එහෙම නැත්නම් කරන්න දේවල් තියෙනවා. ඉතින් නිරෝධ සත්‍යයේ තියෙන අවස්ථා සෝවාන් වෙච්ච කෙනා, සකදාගාමී වෙච්ච කෙනා, අනාගාමී වෙච්ච කෙනා, රහත් වෙච්ච කෙනා කියන අවබෝධ කරගන්න. ඉතින් Taman ලබලා තියෙන මාර්ගඵල එකක් හරි දෙකක් හරි තුනක් හරි අදිස්ථානකට බදාන සෝවාන් ඵලයට මම මෙතෙක් කළා පත් වෙන සිටින්න ඕනේ කියලා. ඊට පස්සේ අධිෂ්ඨාන කරගන්න සකදාගාමී මාර්ග ඵල උපදාන මෙතෙක් කියලා ඉන්නවා කියලා. ඊට පස්සේ අධිෂ්ඨාන කරගන්න අනාගාමී මාර්ග ඵල උපදාන මෙතෙක් කියලා ඉන්නවා කියලා. විනාඩි 5ක් හරි 10ක් හරි මේ අවස්ථා තුනේදීම තමාට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන එක අවස්ථාවකදී පමණයි ඉහළම හොඳට නිවන ඒ කියන්නේ ඉතාම පැහැදිලිව බොහෝ බොහෝ වෙලාවක් සිටින්න පුළුවන් වන්නේ ඉතින් මේ තුන දැකලා Tamanට තේරෙන්න ඕනේ එහෙනම් මම මේ මාර්ගඵල තුනම ලැබලා ඉන්නේ ඒවා විශේෂයෙන් මේ ඇයට අවශ්‍ය උපදෙස් මේ බාහම මේ දේශනා තුනේ සිදු කරන්න ඕන. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පිළිබඳ ඒ වගේ කටයුතු කරන්න ඕන භවනා කරන්න පුරුදු වෙන ආයයෙන් දුක්ඛ සත්‍යය සම්මේ සත්‍යය තේරුම් අරගෙන මාර්ග සත්‍ය වැඩි යුතුයි. මේ විදිහටයි සතරසතිපට්ඨාන සත්‍ය ප්‍රෝණපාසික ධර්ම වල අපි ඉස්සෙල්ලා කතා කළේ ඉද්ධිපාද දැන් සතරසතිපට්ඨාන තව දෙනවා සතර සම්මප්පදාන වීර්යය. නෝපං කුසල් උපදවා ගැනීමට උපන් කුසල් දිනු කර ගැනීමට විදිහට. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට නූපන් අකුසල් නූපදා ගැනීමට කරන ලබන උත්සාහය. සමාගයේ සිත දැස තමා බලලා මේ මොන මොන කුසල් ධර්ම දෙකදලා නැති මොන මොන අකුසල්ද තවම තමාගේ සිත තුළ තියෙන කියලා මේවා යට කරගන්නට උත්සාහ ගන්න. භාවනා කරන අය ආරම්භ කරන එක අප අනිවාර්යයෙන්ම කළ යුතුයි. ආරම්භ කරන අයට භාවනා පැත්තෙන් නූපන් කුසල ධර්ම තියෙනවා මොනවා ගොඩක්. ඒ කියන්නේ සම්මා සතියක් තිබෙන්නේ නැහැ සම්මා සමාධියක් තිබෙන්නේ නැහැ සම්මා දිට්ඨියක් තිබෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් ගැන අවබෝධයක් තිබෙන්නේ නැහැ පංචස්කන්ධ ගැන අවබෝධයක් නැහැ ස්කන්ධ ධාතු ගැන අවබෝධයක් නැහැ ආයතන ගැන අවබෝධය ඔක්කොම නූපන්නේ නැහැ නැත්තම් විදර්ශනා ඥාන ගැන අවබෝධයක් ඇතිලා නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ත්‍රිවස්තුන් ධර්මයන් ගැන අවබෝධයක් ඇතිලා නැහැ. සමත වශයෙන් කතා කරන පළවෙනි ධ්‍යාන දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී රූපාවචෝ අරූපාවචෝ ධ්‍යාන ගැන එන උපදීමක් ඇතිලා නැහැ. නැත්තම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දුක්ඛ සත්‍ය ආදී ඒවා පිළිබඳ අවබෝධයක් ඇතිලා නැහැ. මේ ඔක්කොම පංචසල ධර්මයි. ඉතින් සෝවාන් මාර්ගයේ කියන්නේ සකදාගාමී අනාගාමී අරහත් මාර්ගයේ කියන්නේ මේ ඔක්කොම නූපං කුසල ධර්ම. ඉතින් Taman බලාපොරොත්තු වෙන නූපං කුසල ධර්ම මේ උපදවා ගැනීමට බලවත් උත්සාහයක් අතුවයි කටයුතු කරන කරගෙන යන්නට වෙන්නේ. ඒකයි සම්මා අරහත සම්මාපදාන ජීවය කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම පහක් සහ බල ධර්ම පහක් තියෙනවා සද්ධා විනය සති සමාධි ප්‍රඥා. ඕකමයි බල ඉන්ද්‍රිය වශයෙන් කතා කරන්නේ. ඔය ඉන්ද්‍රිය සමුත්තේ දිනවා සම්මුතනිකායේ සූත්‍ර රාශියක්. ඒකේ එක තැනකදී කියනවා මහණෙනි මේ ඉන්ද්‍රිය පහ 100%ක්ම දියුණු වෙලා නම් ඔහු රහත් කියලා. ඊට වඩා අඩු වෙන්නම් දිනන වැඩේ ඔහු අනාගාමී වෙලා. ඊටත් වඩා අඩු වෙන්නම් දිනන වැඩේ ඔහු සකදාගාමී. ඊටත් වඩා අඩු වෙන්නම් ඔහු දීලා දෙන්නේ ඔහු සෝවාන්. සෝවාන් වෙලත් නෑ. ඊටත් වඩා අඩු වෙන්නම් දිනන වෙලා තියෙන්නේ පස්වෙනි සම්පූර්ණ ධම්මානුසාරයේ පුත්‍රේ. නිවන් යන්නට අවශ්‍ය කටයුතු කරනවා. ඊටත් වැඩියෙන් මහත්යෙන් දීලා තියෙන ශ්‍රද්ධානුසාරි ශ්‍රද්ධාවනිකයි ප්‍රඥාමදි නමුත් නිවන් යන්නට ආදී කටයුතු කරන පුත්‍රය. ඊටත් වැඩියෙන් නම් දිනනවා තියෙන්නේ කල්යාණ පුත්තජනේ. හොඳ හොඳ පුත්සජ්ජනේ බෞද්ධ කල්යාණ පුත්සජ්ජනේ ඒකත් අපි එන්න දෙන්නේ තියෙන ඉතින් අසත් පුරුෂ ගණිතලා ගණන් ගන්නේ නැති පහළම කොටසේ සිටින කෙනෙක්. එතකොට මේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ නැත්තම් බල ධර්ම පහ සියයෙන් සීජම් වැඩි නම් රහත් වෙලා. ඒකට Tamanda තේරෙන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම පහ සියයට රහත් වෙලා නැත්තම් සියයට 50ක් වැඩි වෙන්නේ නැහැ. හිතන්න එපා මේවා මේ සුළු කරුණු සද්දාව වීර්ය සතිය සමාධිය ප්‍රඥාව කියන මොනවද අපි දන්නවනේ අපේ සිත තුළ තියෙනවන්නේ. වාසියට 100න් වැඩි වෙනනම් ඔය බුදුහාමුදුරුවෝ කියපු මම කියන එක බොරු නම් බලන්නේ සූත්‍රයේ අරගෙන සංගතනිකායේ ඉන්දිය සම්මුතිය කියලා වෙනම සූත්‍ර රාශියක් තියෙන වැඩි වෙනවා කියුවේ. ඒ අනුව බලන්න බලලා ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නට ඕන. ශ්‍රද්ධාව ඉතාමත් අවශ්‍ය කාරණාවක්. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනාට ශ්‍රද්ධාව නැත්නම් ඒ සඳහා කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ පටන් ගන්න ඉතින්. ශ්‍රද්ධාව ඉන්දිය ධර්මයක් සහ බල ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕන. බල ධර්මයක් වශයෙන් වැඩෙනකොට අස්සද්ධිය අකම්පැක්ට වෙන ශ්‍රද්ධා බලන් කියලා තියෙනවා. අශ්‍රද්ධාව දින දින ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති යන කරුණ ආවට පස්සේ ශ්‍රද්ධාව සැලෙනවා නම් තමන්ගේ සිත තුළ තමන්ගේ සිත තුළ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ. ඕනෑම ශ්‍රද්ධාව නැති යන කරුණක් ආවත් තමන්ගේ සිත තුළ තියෙන ශ්‍රද්ධාව අචලව නිසල තව තවත් වැඩි වැඩියෙන් වැඩි වෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් වැඩිලා තියෙනවා. වියෝගයත් එහෙමයි සතියත් එහෙමයි සමාධියත් එහෙමයි ප්‍රඥාවත් මෙතනින් ප්‍රඥාව කියන එකට අන්තර්ගත වෙන කාරණා වාසියක් තියෙනවා ඒකම තමයි අපි අර කලින් කියනකොට අර සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා කියන උතුම්වක් වගේ අර පංචස්කන්ධ ධර්ම ධාතු ආතන පටිච්ච සම්පාද චතුරාර්ය සත්‍ය ධර්මයන් තිලස්සන ධර්මයන් ඒ වගේම විදර්ශනා ඥාන අනිත්‍ය දුක්ඛ අනාත්මයන් තිලස්සන ධර්මයන් ඒ වගේම සංගෝ වල ධර්මයන් ආදී කායය ඕම ප්‍රඥා ඉන්ද්‍රිය තුලින් ප්‍රඥා බලය තුලින් විවිධ දැකිය යුතු ධර්ම. එතන මේවා ශරීර සියයන්ම දිනේල අතිබා තේරෙනවා නම් මේවා දිනු කරගන්න තව තවත් සුබ කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. ඊළඟට සත්බුද්ධංග තියෙනවා සම්බෙන් සත්බුද්ධංගේ ඉස්සර පංචින්දේ පංචබල කතා කරේ සත්බුද්ධංගේදී සති ධම්මවිචේ විරිය පීටි පස්සද්ධි සමාධි උපේක්ඛා කියන හත මේ හැබලීම් කරත් කෙනෙකුට නිවන් ලබන්නත් පුළුවන්. එතකොට එහිදී සතිය කියන්නේ සම්මා සතියමයි ධම්මයේ කියන්නේ ප්‍රඥාව. මේදී ප්‍රඥාව කියන්නේ විශේෂයෙන්ම අනිත්‍ය නිරෝධය කියන එක දකින්නත් පුළුවන් ප්‍රඥාව. මේ මුළු විශ්වයේම සෑම සංස්කාරයක්ම අනිත්‍යයි අනිත්‍යෙන් සාම නිබ්බියයි. ඒක නිසාම මේවා අනාත්මයි කියලා දකින්නට පුළුවන් ප්‍රඥාව තමයි ප්‍රායෝගික වශයෙන් ධම්මයේ සම්බොජ්ජංගේ ඊළම අවස්ථාව. ඊට පහළ පහළ අවස්ථාවේදී මේවා සත්‍යව නෙවෙයි ආත්ම නෙවෙයි පුද්ගල නෙවෙයි මේවා හොඳ සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ මේ හේතුන් නිසා ඇති වෙනවා මේ හේතුන් නැති වෙනකොට නැති වෙනවා ආදී වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය අවබෝධ කරගන්නට පුළුවන් ශක්තියට තමයි ධම්මවිචය කියන්නේ ප්‍රඥාවෙන් විමස විමසා බල බලනවා කියන එකයි ධම්මවිචය කියන එක අදහස ප්‍රඥාවෙන් දකින්නට පුළුවන් යමක් ධම්මවිචේ සම්බොජ්ජංගෙන් මේ ප්‍රඥාවෙන් දැකපු ධර්මයේ විමස විමසා තව තවත් ඒක විශ්ලේෂණය කරමින් දකින්න පුළුවන් ශක්තියක් තියෙන ධම්මවිචේ. වීර්ය ඒකට ධම්මමිය ප්‍රීතිය තමයි සිත තුළ ප්‍රීතියක් තියෙන්න ඕන. භාවනා කරන ඕනෑම කෙනෙකුගේ සිත තුළ ප්‍රීතියක් තියෙන නිසා ඉතින් මොකට භවනා එපා වෙනවා. භවනා කරන්නේ නැත්නම් මේ භවනාවෙන් ලැබෙන ප්‍රීතිය අත්දකින්නට බැරි නිසා. ඉතින් සමාධිය දිනු වෙලා කියන කෙනෙකුට නම් ධ්‍යාන වලට සමාදින්න පුළුවන් නම් ප්‍රීතිය ලබන්නට පුළුවන්. ප්‍රීතිසාර සමාධිය වලදී සුඛසාර සමාධිය වලදී සුඛය ලබන්නට පුළුවන්. එහෙම නැති කෙනෙකුට එහෙම බෑ. ඒ කියන්නේ සමත වශයෙන් දිනු වෙලා නැත්නම් විදර්ශනා වශයෙන් දිනු වෙලා තියෙනවා නම් ධ්‍යාන මාර්ග සමිත තමා පරිසමබත සමාධිය පුළුවන් නම් ඒ අවස්ථාවේදී ප්‍රීතිය දකින්න පුළුවන්තෝ තෝ සම්මසති සංධානම දෙයක් දැන් ලැබති කීටි පාමුද්දන් අනුසන් සංවිධාන සංගබුණෝ දක්වලා තියෙන මේ ප්‍රීතිය ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා ඉන්නට පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එහිදී ඇති වෙනවා කියන කාරණාව ඉදබුණෝ දක්වන්නේ ඉතින් ඒවා භවනා දියුණු කෙනෙක් භවනා දියුණු නැත්නම් සෝවාන්වත් වීමට නම් උත්සාහ කරන්නේ ප්‍රීතිය බලෙන් හරි සිත තුළ ඇති කරගන්න බලන්නේ වෙන අය භාවනා කරන්නේ වෙන අය නිවන් යන්නට යන්න උත්සාහ කරන්නේ මම නම් නිවන් යන්න උත්සාහ කරනවා කියලා නිකම්ම ආඩම්බර කරන මම මම මානයක් ඇති කරගන්නේ නෙවෙයි මේ අදහස් කරන්නේ. අර සිත තුළ ප්‍රීතිය බැඳ එක. සම්මේනාය පංචිල් පදවත් පාරාරසා කරන්නේ මම පංචිල් පද පාරාරසා කරන. වෙනායද සතියක්වත් නෑ මට නිකන් කර්මද්දෝට හරි සතිය තියෙනවා. වෙනාය සමාධිය වඩන්නේ මම සමාධිය දියුණු කරනවා. වෙනායද ප්‍රඥාව නෑ මට ප්‍රඥාව තියෙන මේ ආදි වශයෙන් මේ තියෙන ගුණ ධර්ම ගැන සිතලා සිත තුළ ප්‍රීතියක් ඇති කරගන්නවා. ඒ සල්ලේක වෙන සූත්‍ර වල දක්වලා තියෙනවා පරිපාණාති පාතා භවිෂති මයමෙත්ත පාණාති පාතා පටිවිලතු භවිස්සාමීති සල්ලේකෝ කර්මවාදී වශයෙන් කරුණු 40 ගන්න. එතකොට අන්න සතුන් මරනවා මම නම් අපි නම් සතුන් මරීමෙන් බලකිනවා. එහෙම ඒක මානයක් නේ එතන සිත තුළ ඇති වෙන තමන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවන් දෙස බලන සතුටක්. මෙන්න මේ ප්‍රීතිය මේ සතුට ඇති කරගන්න බලන භාවනා දියුණු නැති අය භාවනා කරන්න ආරම්භ කරන අය නැත්නම් සමාන සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් භාවනා කරගෙන කෙනෙකුට ප්‍රීතියක් ඇති කර ගන්න පුළුවන්. පස්සද්ධි කයේ සංසිඳීම සහ සිතේ සංසිඳීම. ඉතින් මේක භාවනා දියුණු නැති කෙනෙකුට එකපාරට ඇති කර ගන්න පුළුවන් කමක් නෙවෙයි. කය සහැල්ලු කරන්නට පුළුවන් ක්‍රම තියෙනවා. සිත සහැල්ලු කරන්නට පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒ කියන්නේ භාවනා ආරම්භ කරන අයට ඉතා සද්ද රළු ආහාර ගන්න නැතුව බඩ පිරෙන්නටම ආහාර ගන්න නැතුව ඒ වගේම ඇඳුම් සද්දට තියා ගන්න නැතුව නැත්නම් ඉරියව් අතපය හැම හයියෙන් සද්දට අකුඩාගෙන තියා ගන්න නැතුව පහසු විදිහට ඒවා තියාගන්න රිලැක්ස් කරාට පස්සේ කොටින්ම කියවන තමන් දෙනවා යම් කිසි පස්සද්ධිය සංසිනීම ඉතින් භාවනා දෙන කෙනෙකුට නම් ඕවා කිසිවක් අවශ්‍ය නැහැ ඒක තුළින්ම ඒ පස්සද්ධිය කය සංසිඳලා නිවිලා කය තියෙනවා කියලා දන්නේත් නෑ. ඉතින් සිත තියෙනවා කියලා දන්නේත් නෑ. කය පුළුම් පෙඩක් වාගේ. ඒ කය පුළුම් පෙඩක් වාගේ කියන එකට බුදුහාමුදුරුවෝ කියනවා සිංජ බික්කුවේ මන් නාම සිංජාතේ ධම්මේශතික. මනෝනින් මේ නැව ඉහපල්ලා ඉස්සට පස්සේ නැව ඉතාමත්ම බර අදිනවා. ඒ කියන්නේ මහා විශාල බරක් නම් වතුරක් නැවට වතුරක් වෙනවා නම් ඉතින් කරන්න දෙන්නේ වහා වහා බද්දේ විදිහට වතුර වීසි කරනවා. එතකොට නැව යාට නෑ බෝ පැද්දේ. අන්න ඒ වාගේ කිසිම බරක් නැති තත්යකටපත් වෙනවා පස්සද්ධ සම්බොජ්ජංගේ ජීවන කෙනෙකුට ඒක දාන්නට පුළුවන්. ඒ සමාධි සිතේ තුළ ඒක සමාධිය ඕනෑම වෙලාවක ධ්‍යානයකට සම්බන්ධින්න පුළුවන් සම්මා සමාධිය තියෙනවා කියලා සැලසෙන්නට පුළුවන්. නැත්නම් ඉතින් එම සමා සම්බොජ්ජංගේ ජීවන කියලා හිතන්නට බෑ. ඊළඟට උපේක්ඛාව. උපේක්ඛාව කියන්නේ මදහස් එක. මේ ලෝකෙදී ඕනෑම සංස්කාරයක් පිළි අවශ්‍ය ඕනෑම වෙලාවක මදහස් වෙන එක. අර ලෝකෙට මොන දේ වුණත් කමන්නේ Taman වේශිත නැදලා. මේ කිසි දෙයක් අල්ලන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව සිටින් සිට ඔක්කොම දේවල් අත්හැරීම තුළින් මේ නැදහත් භාවය ඇතිවන්නේ. ඔය මොනවා හරි දෙයක් අපි සිටින් ඇල්ලුවොත් එතන සිටින් නැදහත් භාවයක් ඇති වෙන්නේ නැහැ. රටයන්වත් ජාතියන්වත් භාෂාවන්වත් නැත්නම් යුද්ධ කලකෝලයන්වත් තමන්ගේ ජීවිතයේ තමන්ගේ රූපයේ සිටින් යන්වත් නැත්නම් බාධානක රූපය සිටින් යන මොන දෙයක් හරි සිටින් උපාදාන කළොත් එතන උපේක්ෂා මැදමත් භාවය ඇති වෙන්නේ මේ ඔක්කොම දේවල් සිටින් ජීවිතේ ඥාන විනිත් මුත්තේන නිදහස් වුණා නම් ඕගේ සිට නිරායාසයෙන් උපේක්ෂාවටපත් වෙනවා. ඒකද කියන්නේ කලං උපේක්ෂාව කියලා. ඒක මේ වැඩි කරගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ඉදින්දා ජීවිතයේදී පුළුවන් තරම් දුරට භාවනා ආරම්භ කරන අය උපේක්ෂිතේසිත ප්‍රබා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ රාග සිතිවිලි තියෙනකොට මාන කල්ලිය රාග රාගයට අගැටෙන සීකරන, ද්වේෂයට අගැටෙන ද්වේෂ ද්වේෂස් ද්වේෂේකරන. මේ විදිහට කරනකොට රාග සිතිවිලි වල ද්වේෂ සිතිවිලි වල තමන්ගේ සිතිවිලි ක්‍රියාත්මක වන්නට බෑ. ක්‍රියාත්මක වන්නේ එක නම තියෙනවා. නැවතනකොට සිත මැදහත් වෙනවා. ඉතින් බොහෝ දුරට සිත මැදහත් බව ගන්න ඉස්හාම මහාන්තයි ඉතාම ප්‍රේණිතයි ඒකන් සම්තන් ඒකන් පණිතයි යද්දන් උපේක්ඛා කියලා මේ දක්වලා තියෙන ඉන්ද්‍ර භවනා සූත්‍රයේ බුදුහාමුදුරු මේ උපේක්ෂා සාන්තයි උපේක්ෂා ප්‍රණිතයි ඉතින් පුළුවන් තමයි දෙයට සිත උපේක්ෂිතව තබා ගන්න සියලුම සංස්කාර කෙරේ තමන්ගේ රූප සංපයදනාදී සංඥා සංකාර විඥානාදී පංචස්කන්ධය කෙරේ බාහිර පංචස්කන්ධ ධර්ම කෙරේ අතීතය කෙරේ අනාගතය කෙරෙහි වර්තමානය කෙරෙහි අජීවී සජීවී සියලුම ධර්මයන් කෙරෙහි ඔක්කොම දෙයක් කෙරෙහිම සිතේ නැදහත් භාවය ඇති කරගන්න දවසකට විනාඩි 5 10ක්වත් පුරුදු කරන කරලා බලන්න ඒකෙන් විශාල ස්නානයක් හිතට ඉබ්බෙම ලැබෙනවා ඒ කියන්නේ ඒක සාන්දිටික වශයෙන් අත්දකින්න පුළුවන් ඒකෙන් ලැබෙන ගුණය ඒකෙන් ලැබෙන යහපත එතකොට මේ උපේක්ෂාව ආවන් පස්සේ කිසි දෙයක් ඉතින් අල්ලන්නේ ඕනේ දැන් ඕනේ එකක් උපේක්ෂාව තමන්ගේ ජීවිතේ මේ වෙලාවෙන් යනකොට තමයි ඕනේ දුක් වේදනාවක් ආයෙත් දෙනවා ඒකටත් ඒක උපේක්ෂාව. ඔය වෙන දෙයක් නෑ. ඒකට හැම වෙලාවෙම සිත මඳහත් තබා ගන්න පුළුවන් නම් ඒක විශිෂ්ට ගුණයක්. ඉතින් මේක උපේක්ෂා සම්බන්ධයෙන් දිනු කෙනෙකුට පහසුවෙන් ඇති කරගත යුතු ධර්මයක්. ඊළඟට කියන්න තියෙන සත්‍යෝත්පාද ධර්ම වල ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන්නේ ඇති කියන්න දෙයක් නෑ මහා සම්මාදිටිය අංගාට ඒ අට දිනු කර ගැනීමෙන්ම කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට දැන් මේ කියපු කරුණු වලින් මේ අය සමහර ආකුල ව්‍යාකුල තත්ත්ව ආරක කරන්න කියනවා මේක කරන්න කියනවා අරක මේ අර විදිහට වඩන්න කියනවා මේ විදිහට. මෙතන එහෙම ව්‍යාකුල තත්ත්වයක් ඇති කරගන්නට අවශ්‍ය නෑ. මේ සත්‍යෝත්පාද ධර්ම කොටස් වශයෙන් මේ දේශනා කළා කියන බුදුහාමුදුරුවෝ ඒ කවර කොටසක් අරගෙන භාවනා කළා ඒ තුලින් නිවන් ලබන්නට පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් අට දිනු කරන්නේ ඒත් ඇති එතකොට පුළුවන් යාළුවෝ නිවන් ලබන්න නැත්නම් සත්බුද්ධංග ධර්මයන් දිනු කරන්න බලන්න ඒකත් සුත්තමයි නැත්නම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පහ සද්ධා විනය සති සමාධි ප්‍රඥා දිනු ගන්න ඒකත් හොඳට මෙතමානවත් වෙනවා නිවන් ලැබීමට. නැත්නම් සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරන්නේ ඒක ඒකාන්ත මාර්ගයක් වශයෙන් දක්වන්නේ නියත වශයෙන් නිවන් ලබා දෙන මාර්ගයක් වශයෙන් අනිත් ඒවා එතකොට ඉදින් වැඩෙනවා නැත්නම් ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක් ඇති කරගෙන සම්මප්පදාන වීර්යය හතර වඩන්නේ ඒකත් ඇති නිවන් දැකීම. ඒක නිසා මේ 37 මේ කොටස් වශයෙන් දේශනා කළාට ඔය 37ම වඩන්නට අවශ්‍යකමක් නෑ දෙනෙකුට. නමුත් මේ 37ම වැඩෙනවා භවනාව වාදීන වෙනකොට. එතකොට එක කොටසක් හරි Tamanට පහසු මොකක්ද කියලා තේරුම් ගන්න මේ 37 විශේෂම භවනාව ආරම්භ කරනවා. සතර සතිපට්ඨාන වඩන එකද මට පහසුයි. ඒ දැනගන්න ඕනේ බයි සසරෙන් දකින්න දැන් මොනවද කියන්නේ. නැත්තම් නිදේ ධර්ම පහ වඩන එක මට පහසු. නැත්තම් බුද්ධංග ධර්ම හත වඩන එක. නැත්තම් ආගස්ඨංග මාර්ගයේ ගුණ ධර්ම වඩන එක. මේ හැම අවස්ථාවේදීම ඉද්ධිපාද ධර්ම එක පිළිපද. එකක් අවශ්‍යයි. එහෙනම් දැන් මේ විදිහට සරල විදිහට මේක තේරුම් ගත්තාට පස්සෙ මේක සිත ආකුල ව්‍යාකුල වෙන එකක් කියලා හිතන්නට අවශ්‍ය කමක් නෑ අවශ්‍ය හිතන්නට ඕන හිතන්නට සිදුවන්නේ. එතකොට ඒ 37 තේරුම් අරගෙන වැඩි යුතු ධර්ම වඩන්නට පුරුදු වීම තුළින් ඒකාන්ත වශයෙන්ම කෙනෙකුට මේ භවයේදීම නිවන් ලබන්නට පුළුවන්. ඒක අපෝසත් වුණත් පසු භවයකදී හෝ නිවන් ලැබීමට ඒක හේතුව. මේ බුද්ධ ශාසනයේදී නිවන් ලැබෙන්නට පාරමී සත්‍ය ප්‍රමාණවත් නැත්නම් මත බුද්ධ ශාසනයකදී හරි නිවන් ලැබීමට ওই බෝධිපාශික ධර්ම ප්‍රගුණ කරන කෙනාට නියත වශයෙන් හැකියාව ලැබෙනවා. ඒක නිසා මේක අපතේ යන දෙයක් නෙවෙයි මේක පාර නිවන් ලැබීමට අවශ්‍ය පාරමී ධර්මයක් වශයෙන් වැඩෙන ධර්මයක්. එහෙම කට එහෙම ඉතලා මේ ගුණ ධර්ම දිනු කරගන්න උත්සාහ කරන්නට ඕන. ඒකට මේ දක්වා කියපු කරුණවල සාරාංශයක් නැවත අපිට ප්‍රකාශ කරන්නට මේදී අවශ්‍ය වන්නේ වෙනදා වගේ. මොකද මෙතන බෝධිපාස්ක ධර්ම 37යි කියවේ සතර සතිපට්ඨාන සම්මප්පදාන හතර ඉද්ධිපාද ධර්ම හතර. පංචින්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒකම පංච බල ඊළඟට සත්පුරුෂයන් ගමන් ආර්ය අෂ්ටාංග මාර්ග. මේ ආර්ය අෂ්ටාංග මාර්ග ගැන අපි අධ්‍යයනපත් කියන්නේ මේ අය නිතර අහලා දන්නේ නිසා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ අයට නිවන සැලසීමට පුළුවන්කම ලැබෙනවා. ඒසීම වේවා කියලා අපිට ආශිර්වාදනය කරන්න. ඊට පස්ව ඒ ආශිර්වාදනයෙන් කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්න. හොඳයි. දෙවියන් සිංහලෙන් ආකාශත්තාදී කියන පාඩේදීම ආකාශත්තාදී මුම්මට්ටා දේවා නාමයෙන් දිකා පින්නන්තන් මොදිත වචනන්න කන්දසස්නන්න ආකාශත්තාදී මුම්මට්ටා නාමෛලිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාදි බුම්මස්සව දේවා නාමෛලිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං කරන්ති පාසනිය ගන්න. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤෝ සමප්පයාවාන් හෝතු සම්බදුක්ඛා සමිච්ඡතෝ මේ කළ සියලුම ප්‍රසාර සත්‍යයෙන් නියමෙන වේ හත්සල් සේවා පරමෝහත්තත් සත්‍යේවා නිවනිසං සේකම් මේ ප්‍රසාර සේතු වාසනාවේ save us.